ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ඉතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ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 ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංකීර්ණයෙන් අවසරයි. අපි නිස්සාරණ වන්නේ මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලේ මේ භාවනාවට අදාළ මූල ධර්ම කරුණු තම තමන් ලබන්නා වූ අත්දැකීමත් සමගම නිෂ්ඨ කරමින් සම කරමින් උනන්දු වීම සඳහා පවත්වාගෙන යන මේ ධර්මදේශනා මාලාවේ ඊට ඉහත ධර්මදේශනා කීපයක් තුළින් භාවනාවට අදාළ සමීප මූලික කරුණු රාශියක් අංගා කරන්ති යෙදුනා සාකච්ඡා කරන්ති යෙදුනා. ඒ අනුව භාවනා ජීවිතයක් ක්‍රමක්‍රමයෙන් ආලෝකයෙන් ආලෝකයටපත් වෙන ආකාරයක් ඒ ඒ ආලෝකයන් ලැබීම නිසාම දඩීමෙන්ම පහවන්නා වූ අඳුර සම්මෝහයන් වශයෙන්ොත් එක එක මට්ටම්ලා සලකමින් සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව ප්‍රධාන වශයෙන් පු탁ජන ජීවිතයක ඉඳලා ආර්ය භූමිය දක්වා ගමන් කරන මාර්ගයේ සම්බාධක වශයෙන් පැමිණෙනා වූ සම්මෝහ පහක් ඇති බව සංග්‍රහ කරන්න යෙදුණා මතක් කරන්න යෙදුණා. ඒ එක එකක් සම්මෝහ දුරු කිරීම සඳහා ඒ එක එකක් සම්මෝහයන්ට ප්‍රතිපක්ෂ වෙන්නේ විද්‍යා ලෝක පහල කර ගැනීමෙන්ම ඒ සම්මෝහ දුරු කරගත යුතුයි. ඒ සම්මෝහ පිළිබඳ අවබෝධයක් නැතිව ගත කරන ජීවිතය අඳුරේ නිින්දේ ගත කරන ජීවිතයක් වගේ. ඒ නිසා අපි නිතරම මේ අපි මේ ගත කරන්නා වූ අඳුරු ස්වરૂපයේ සම්මෝහ ස්වરૂපයේ නිදි නිදි වැඩිගෙන වැඩගෙන සිටින නින්දටපත් වෙලා සිටින ස්වરૂපය අවදි කරගන්නට නිතරම අපට බාධා කරන ඇහි පතල බඳලවන ඇසේ සුද බඳාසේ ඇත්ත ඇටි ඇටි වලහලනේ මේ සම්මෝහය ගැන අපි නිතර මෙහෙ කරගන්නවා. මේ සම්මෝහය මෙනෙහි කිරීමෙන් අපි නිතරම අප තුල ඇත්තා වූ මේ කුසීත ගති ඡන්දය කුසල ඡන්දේ නැති ගති දුරු කරගෙන කුසල ඡන්දය වීර්ය පහල කරගන්න. මේ පහල කරගන්න මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ මේ සම්මෝහල ඇත්තා වූ භයානක ස්වરૂපය අත්‍යන්තව පහර දෙන ස්වરૂපේ දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ තමන් වශයෙන්ම කිසි කෙනෙකුගෙනොත් පිළිකක් ආධාරයක් ගුරු උපදේශයක් නැතුව මේ සම්මෝහ ධර්ම ක්‍රමක්‍රමයෙන් එකින් එක එකින් එක විද්වන්සනය කරලා ඒ එක එකක්වත් කිසියම් වෙලාවක අහේතුකව සිදු නොවන බව දැනගෙන ඒ සෑම සම්මෝහයකටම ප්‍රතිපක්ෂව පවතිනා වූ ආලෝක ධර්ම මේවය ඒ ආලෝක ධර්ම වඩන්නේ මෙහෙමය ආදී විදිහට ඉතාමත්ම පැහැදිලිව මුල කල්යාණ වූ මැද කල්යාණ වූ අද කල්යාණ වූ මේ කල්යාණ ධර්මයක් වශයෙන් මේ උපදේශ මාලාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්මෝහය අකමැති වන්නා වූ ආලෝකය කැමැති වන්නා වූ සත්පුරුෂයන් විසින් දානත්ම සැලකිල්ලෙන් ගෞරවයෙන් මේ ධර්ම මාර්ගය මේ අපි අඳුරට වැටි ගත කරන ස්වરૂපය අවබෝධ කර ගන්න ඕනේ අඳුරේදීම ඒක ආලෝකයටපත් වුනහම කරන දෙයක් නෙවෙයි අඳුරේ ඉඳද්දීම තමයි මේ අද ඉන්න තත්වයේදීම තේරුම් ගන්නට ගන්නට අපි පියවරක් ඉදිරියට. ඒ කියන්නේ අපි අද ඉන්න තත්වය අපි අද ඉන්න තත්වයේ තියෙන අනිශ්චිත භාවය අපි අද ඉන්න තත්වයේ කියනවා භයානකකම තේරෙන්න පටන් ගන්නවා. අදිට භූමි කම්පාවක් උඩ එහෙම නැත්නම් ගිනි කන්දක් උඩ ගත කරනවා වගේ අපි මේ ගත කරන නොදැන ගත කරන අඳුරේ ගත කරන නිින්දට වැටලා ගත කරන ජීවිතය. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ලං කර ගන්න ලං කර ගන්නට කෙනෙකුට වහාම කිසකිනිගත් කුසේ කියන උපමාවල් වලට ගැලපෙන විදිහට මේ අඳුර වහාම දුරු කරගත යුතුයි මේ අඳුර දුරු කිරීමට කිසිම කෙනෙකුටවත් තමන්ට උදව් කරන්න බෑ කිසිම ආකාරයකින් අනුන්ගේ බලාපොරොත්තු වෙන්න බෑ අනුන්ට පවරන්න බෑ ඒ වගේම ඒ සම්මෝහය නිසාම ඉදිරිපත් වෙනා වූ සරි ජීවිතයේ දුෂ්කරතා මතු වෙච්ච අවස්ථාවක කවදාකවත් මේ සම්මෝහය දුරු කරන්න බෑ. ඒ නිසා අපිට යාන්තමත හෝ ලැබෙන විවේකය යාන්තමත හෝ ලැබෙන අවුක්ති සම්පන්න භාවය පරෝදෙන්න ගනිමින් අප විසින් මේ සම්මෝහය දුරු කරගත යුතුයි. මොකද සමා වෙලා මේ ජීවිතයේ කරදරටපත් වෙන තත්ත්වයට ආවොත් මේ වගේ භයානක මේ වගේ බාහිර දූර ඉතාම අත්‍යන්ත කටයුත්තක් කරගන්න අමාරුයි. ඒ මදි වට අපි ඒ වයසට ගියාම මරණයට ලං වෙනකොට කවදාකවත් කරන්නේ නැහැ. ඒ නිසා අපි වා වා මේ හැකි මේ දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්නවා වාගේ හැකි සෑම වෙලාවකම මේ සම්මෝහය දුරු කිරීමට කටයුතු කරන්න ඕනේ. එසේ කිරීමෙන් ලැබෙනා වූ ආනිසංශ මේ සම්මෝහයේ දුරු වීම පමණක්ම නෙවෙයි විශාල ආනිසංශ රාශියක් Tamanට මේ මතු මැත්තේ ළඟා කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා විවිධාකාරයෙන් Tamanගේ හිත සංභාෂණය කරගනිමින් මේ සම්මෝහය දුරු කිරීමේ වැඩපිළිවෙලට ඉදිරිපත් වෙනවා. මේ ඉදිරිපත් වීම අපි ආගිය ධර්ම දේශනාවලින් මතක් කරගත්තා. ඊටානත්ම මුල්ම පියවර තමයි කම්ම සම්මෝහය දුරු කර ගැනීම. හොඳ දේ කළොත් හොඳ දේ විපාක ලැබෙනවා නරක දේ කළොත් නරක විපාක ලැබෙනවා කියන මේ ධර්මීය තේරුම් අර ගන්නවා මුලින් නොතේරීම සංගෝහයක් විදිහට තේරුම් අර ගන්නවා මේ ධර්මීය තේරුම් ගැනීම කම්මසගතා ඥාන සම්මාදිකයේ සුතමේ අවස්ථාව බව තේරුම් ගන්නවා එතෙන් පටන් දීරයෙන් මතුවෙන මතුවෙන මොහොතක් වාස මේ ධර්මතාවය ඔප්නං වෙන විදිහට තමන්ගේ ජීවිතේ පවත්වනවා එතකොට මේ පුද්ගලයා මොනම දෙයක් නිසා හෝ මොනම කාරණයක් නිසා හෝ කවුරු පෙළඹුවා නිසා හෝ නරක දෙයක් කරන්නේ ඔහු දන්නවා මොනම දේ හේතු කාරණ වුණත් නරක දේ කළොත් නරක විපාක ලබනවා මේ නිසා හොඳ විපාක බලාපොරොත්තු වන්නේ තමන්ගේ ජීවිතයේ පුළුවන් තරම් හොඳ පැත්තට වෙන විදිහකට කියනවනම් කල යුත්තේ කරන්ට නොකල යුත්තේ නොකරන්ට අභ්‍යන්තරයෙන්ම තමන්ගේ ගුණ නිම්ම ඇති කරගන්නවා. ඒක බොහොම වටිනා ඒ වගේම මූලික පදනම් අවස්ථාවක්. එහෙම කටයුතු කරන්ට කරන්ට කරන්ට ඉදිරිපත් වෙන දුෂ්කරතාවලදී විශේෂයෙන්ම කපී පේනවා වෙන පුද්ගලයේ කලියත් කිරීමේදී ආයෙත් එන බලපෑමක් හිතේ ඇති ආසාවක් නෙවෙයි ඉස්සර කරන්නේ මේ දේ හොඳද නරකද කියලා තේරුම් අරගෙන කර්ම විපාක තේරුම් අරගෙන ඒකට විතර කරන්නේ ඉවසීම ක්ෂණයකට ලං කරගන්න. මේ නිසා ඔහුට විශාල ලාභ අත් වෙනවා. අදිසියෙම නොයවසන සුදුව වහා පැනලා කටයුතු කරන කෙනෙකුට සාපේක්ෂ. මේ විදිහට කටයුතු කරද්දී යම් කෙනෙකුට වැටහෙනවනේ මේ කම්ම සම්මෝහය දුරු කරලා ජීවිතයේට භවයට ලෝකයට ආලෝකයක් Taman ලං කරගත්තට ආමදාකවත් ඒක වඩා එහයින් නැත්තා වූ ඒක වඩා ගැඹුරින් නැත්තා වූ ධර්මය තේරුම් අරගෙන සිද්ධ වෙන්නේ නැහැ ඥානය සම්මසගත ඥාන සම්මාදිට්ඨිය මට්ටමට වැවිලා නැතර වෙනවා. මොකද ඊගාවපත්. ඊවර ඊගාව අවස්ථාව ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙම නැත්නම් ඊගාව මට්ටම දිනුවෙන්න අවශ්‍ය හේතු ධර්ම සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා අපි මේ විදිහට සම්මසගත ඥාන සම්මාදිට්ඨිය තේරුම් අරගෙන එහි හැසිරෙමින් අපි ඊළඟට අත්තා වූ සම්මෝහය තේරුම් අරගන්න ඕනේ. ඒ සම්මෝහයට අපි කියන්නේ ධම්ම සම්මෝහය කියලා. ඒ ධම්ම සම්මෝහය කියලා කියන්නේ ඇත්ත ඇති හැටිය නොදැනීම. ඇත්ත ඇති හැටියට නොදැනීම නිසා මේ ලෝකේ ඉතාමත්ම සුළු පිටසක් කර. ඉතාමත්ම සුළු පිටසක් කර. අනෙක් සෑම සියලු දෙනාම මේ සම්මතේ ගැලීගෙන ජීවත් වෙනවා. ස්ත්‍රියක පුරුෂයෙක්ය හොඳය නරකය රුචිය අරුචිය කියන මේ දේවල් අයි දකින්නේ. එහෙම නැතුව ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. අපි ගත්තොත් ඉන්දීමක් හැකිලීමක් කියන මේ මූලික කිසියම් පැත්තකට ඇදෙන්නේ නැති මේ මධ්‍යස්ථ අරමුණ උනත් එක වේලාවක් කරගෙන යනකොට එහි එපා වීම විතරයි දකින්න තින්නේ හැකිලීම දකින්න කියලා. සමහර වෙලාවට එහි ඕනෑකම විතරයි දකින්න තින්නේ හැකිලීම නොදැනියන. ඒ තුලින් සැපයක් පහළ වෙනකොට ඉබේම මේ සැපේ පැත්තට හිත යනවා තින්නේ හැකිලීම අමතක වෙලා යනවා. මේ කියන්නේ මොකද අප තුල ඇත්තා වූ ඝන බහලව පවතිනා වූ මේ ධර්ම සම්මෝහය නිසා බොහෝමත්ම ඉක්මනට සම්මදයට ඒක ආදීනවා. බර දිහාවට, ගොරෝසු දිහාවට, රළු දිහාවට හිත ආදීනවා. ඊටදී සියුම ඉන්දීමක හැකිලීමක ආස්වාස ප්‍රස්වාසයක ඇත්තා වූ ධර්ම ස්වરૂපය දකින්න හිත පහළ වෙනකොට අනිත් ප්‍රපාතකින් ගැටලටිස් කෙනෙක් වගේ මට මේ මොකද උනේ කියලා බය වෙන කර්මයටපත් වෙනවා. ඒ තරමටම අපි ධර්ම ස්වરૂපය අමතක කරගෙන ජීවත් වෙන භාවයක් මේ ජීවිතය. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ කාරණාව ඒ කියන්නේ මේ ධම්ම සම්මෝහය ධම්ම සම්මෝහය දුරු කරන්නා වූ ධම්ම වවත්තන ඥාන සම්මාදිට්ඨිය මේ දෙක එකිනෙකට ප්‍රතිපක්ෂයි මේ නිසා කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය දිනු කරගත්ත කෙනෙකු උනත් කරන කතාවේ කරන වැඩවල මේ ධම්ම සම්මෝහය පවතී කියන්නේ ඒ නිසා ඔබට කවදාකවත් කාමදාකවත් සම්මතයේ ඉක්මෝල යන්න හම් වෙන්නේ නැහැ. සම්මතයේ එන දුක් සියල්ලටම උරුමකාරයෙක් වෙනවා. මොකද ඔහු සම්මතයේ තමයි ඉහෙළම කරලා තලකන්නේ නැත්නම් සංස්කාර තමයි ඉහෙළම කරලා සලකන්නේ. ඒ සංස්කාර කියන්නේ දුකක් කියන දේ තේරුම් අරගන්නට සංස්කාර සංස්කාර වශයෙන් දැක ගන්නට බැරි තත්ත්වේ නිසා යම්ම අවුලක ඔහු ගත කරනවා. විශේෂයෙන් මේ වැනි පුද්ගලයාට තමන් වශයෙන් මේ අවුල වැටෙනවා. බාහිර පුද්ගලයෝ හොඳයි කියනට ඉඩ තියෙනවා මොකද කලියුත් කරන නොකලියුත් නොකරන ස්වરૂපේ තියෙන නිසා නමුත් ඇතුළත තමන්ගේ ගැටළු ස්වરૂපය අවුල් වෙන ස්වરૂපය අඳුරට බර වෙන ස්වરૂපය ගැළරුමක් නැහැ ඒක දිගට යන බව මේ ධම්ම සම්මෝහය තේරුම් නොගත්තා වූ පුද්ගලයාට හොඳට වැටහෙනවා මේ නිසා ප්‍රථමයෙන්ම මේ ධම්ම සම්මෝහය කියන්නේ මොකක්ද කියන එක මූල ධර්ම වශයෙන් අසාධන ගන්න ඕනේ මේ පිළිස මේ වෙනකොට සෑහෙන වෙලාවක් ගත කරලා ඒ ධම්ම සම්මෝහය පිළිබඳ කරුණු කාරණා අසාධනකෙදි තියෙනවා. ධම්ම සම්මෝහයේ යම් මොහොතක නැති වෙලා ධම්ම වවත්හානේ සිද්ධ වෙනවනම් ඒ ධම්ම වවත්හාන කූලව පහළ වෙනා වූ සම්‍යක් දෘෂ්ටිය පහළ වෙනවනම් එවැනි කෙනා ඒ කියන්නේ ඒ කටයුත්තට දැසගෙන ප්‍රතිඵල මෝදු වෙන අවස්ථාවකටපත් වෙච්ච යෝගාවචරයට මූලිකව Taman අරගත්තා වූ මූල කර්මස්ථානයේ පට ඒ කියන්නේ තින්දීම ඇකිලිම හෝ වේවා නැත්නම් නාස්කාර්යයේ ස්ථාව ආනාපාන සතිය වේවා මෙහි ආස්වාසේ ප්‍රස්වාසේ ඉමීමේ හැකිලිමේ මූලික වැක්තා වූ මේ කොටස් නාම කොටස්ය මේ කොටස් රූප කොටස්ය කියලා වැටෙන්න පටන් ගන්නවා මේ තමයි ඒ සම්මෝහය විනිවිදින අවස්ථාව සම්මෝහයේ තියෙන්නේ එක්කෝ මේ කටයුත්ත ඉන්දීම හෝ වේවා හැකිලිම හෝ වේවා තමන්ගේ දැනුම කියන ආලෝකයට අහු වෙන්නේ නැතුව සතිය කියන ධර්මතාවයට අහු වෙන්නේ නැතුව ලොහුටනවා කොච්චර දෝ උපන්දාසිත මරණය දක්වාම තින් දෙන හැකීම සිදු වෙනවා ආස්වාද ප්‍රසවාසයේ සිදු වෙනවා මේ තුල දැන ගැනීමක් දැනගත යුතු යමක් ඇති බව දන්නේ නැහැ මේ නිසා සම්මෝහයෙන් දුර වෙනවා එහෙම නැතිනම් ආස්වාසයේ හිත යොදාගෙන ඉන්නකොට ඊයසක මේ ආස්වාසයේ ප්‍රසවාසයේ තින් දීම හැකීම කො වෙනත් යන්න අරමුණක් ඉදිරිපත් වෙනවාද ඒ අරමුණටම හිත නංවන්නකොට නංවනකොට ඒ අරමුණම පිරිසිඳනකොට පිරිසිඳනකොට ඒ අරමුණ එපා වී නැති. දැන් තේන්නේ එපා වීම විතරයි. මේ මෙන්න විදිහට කියනවා නම් එපා වීම වාහිලා ගන්න. වාහිලා ගත්තාම භාවනාව අතහැරෙනවා, පුර කර්මස්ථානේ අතහැරෙනවා, ධම්ම සම්මෝහය වැඩෙනවා, ධම්මවලතහන ඥානීය දුර්වල වෙනවා, ජරා දිරාවටපත් වෙනවා. මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ අරමුණ මූල කර්මස්ථානීය මේකයි කියලා හඳුන්ලා දුන්නට පස්සේ එහි නැවත නැවතත් හිත නැංවීම විතක්කේ කියලා කියන ධානාංගයක් වශයෙන් මේකයි යොතු යෝගාවචරයාගේ යුතුයකම එවැනි හිත නැංවීම විතක්කය පැවැත්වීම අතරත්මක බව පැවැත්වීම තමයි එකම ක්‍රම මොකටද මේ අරමුණියට ආ වූ නාම රූප අවබෝධ කරගන්න මේ අරමුණේ නාම රූප අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ධර්ම බවස්ථානයේ සිට ධර්ම බවස්ථානයේ සිට නොවනවා නම් යන්න මොහොතට ඒ මොහොතේ හිතේ එක්ක ආශාව එක්ක තරහව ඒක නැත්තම් බුලා මේ අඳුරු ධර්ම තුන ක්‍රියාත්මක වෙනවා ඒ ධර්ම ක්‍රියාත්මක නොවි ආලෝකයේ පැත්තට හිත හරවලා ආලෝකයේ පැත්තට හිත යොමු කරලා ආලෝකයේ හිත ස්පර්ශ කරමින් තබා ගන්න ඒ සාමාන්‍ය විදිහේ වීර්යය සාමාන්‍ය විදිහේ සතියකින් මේ වැඩේ කරන්න තමයි ඒ නිසා අපි ඉතාමත් සවිස්තර උදේට කාල වේල අරගෙන තේරුම් ගත්තා මෙන්න මේ කාරණාව ඒ කියන්නේ ධර්ම වවත්හානිය ධර්ම සම්මෝහයක් කියන මේ ධර්මතා දෙක ප්‍රතිපියුත ධර්මතා දෙක යම් යෝගාවචරයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් තේරුම් ගත්තනම් මේ තේරුම් ගත්ත යෝගාවචරයාගේ වැඩපිළිවෙල තේරුම් නොගත්තා වූ යෝගාවචරයාගේ වැඩපිළිවෙල සාල වෙනසක් තියෙනවා විශේෂ මේක දකින්න පුළුවන් වෙන්නේ සතිය, වීර්ය කියන ධර්මතා තුන. මේ දේ නොදන්නා කෙනා සතියේ වටිනාකම එක ලොකුවට සලකන්නේ නැහැ. ඒකේ ඇති රසයක් අර්ථයක් තේරුම් ගන්නේ නැහැ. දිගට පවත්වන කියන වීර්යය පිළිබඳව ලොකුවට හිතන්නේ නැහැ, ලොකුවට ගණන් ගන්නේ නැහැ. මොකද ඔහුගේ හිතේ තාමත් වැඩ කරන්නේ ධම්ම සංගෝයයි. යම් යෝගාවචරයේ යම් මොහොතක මේ ධම්ම සංගෝයේ ඒක්ෂණයේ හෝ විනිවිදගෙන අර මොනද හිත මූලයට මොනලා කියන අවස්ථාවකටපත් වෙනවනේ ඒ වෙලාවේදී යෝගාවචරයට වැටෙනවා ඒ අරමුණේ අන්න ඒ අරමුණේ මතුවෙන ආ වූ රාග ద్వේෂ ආදී දේවල් කිසිසේත්ම වහයලා ගන්න ලැබෙන්නේ නැහැ දෙලින්ම අරමුණයි හිතයි යාව පවතින නිසා අදුම තරමේ ඒ යෝගාවචරයට මේක අරමුණේ මේක හිතේ නැත්නම් මේක නාම ධර්මයේ මේක රූප ධර්මයේ කියන පැහැදිලි භාවය විෂද භාවය වැඩි මේක වැටහෙනකොට යෝගාවචරය තේරුම් අරගන්නවා නම් මේ ඇතිවෙච්ච වෙනසේ කියන ආංශංශ මේ ඇතිවෙච්ච මේ සුළු පරිවර්තනයේ අත්තා වූ දුරදිග යන ගතිය ඒ යෝගාවචරය දිගින් දිගට දිගින් දිගට ඒ ක්ෂණය දිගට පවත්වනවා. පවත්වන්න පවත්වන්න මේ ධර්ම වවත්හාන ඥානය දිනු තුන වෙනවා නැත්නම් සූර භාවයටපත් වෙනවා. මේ සූර භාවයටපත් කිරීම කරන්නේ නැත්නම් මේ පැවැත්ම දිගට කරන්නට අවශ්‍ය කරන වීර්යය මේ සාමාන්‍ය භෞතික ලෝකයේ අත්තා වූ වීර්ය ඉක්මවල ගිය එකක් වෙනවා. එහෙම නැති කෙනාට බොහොම ඉක්මනට අරතරන් වටිනා වූ අරතරන් ආනිසංස දෙන්නා වූ අරතිය අරතරන් දුරදිග ගොස් විශාල ආනිසංස දෙන්නා වූ අර ධම්ම බවත්හානිය නිවස වෙන්න පටන් අර ගන්නවා. මේ අර්ථය අඩු වෙන්න පටන් අර ගන්නවා. මේ දිගට පැවැත්වීමෙන් එන්න තියෙන ගුණානිසංස අඩුපාඩු වෙලා යනවා කුංචි වෙලා යනවා ඒ වෙනුවට නැගිටලා අරමුණු මාරු කරමින් අසත්‍යමත්ව වීර්යයෙන් තොරව ගත කරන ජීවිතයේ ඇති වටිනාකම වැඩිෙන්න පටන් ගන්නවා මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ ධම්ම වවත්තානයේ පවත්තන පුද්ගලයා තුළත් නොපවත්වන්නා වූ පුද්ගලයා තුළත් විශාල වෙනසක් ජීවිතයේ ආකල්පයේ වශයෙන් ඇති අපි එදා ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාදී මතු කරගත්තා මේක හොඳටම නැත්නම් ප්‍රතිපේන විදිහට වෙනස් වෙන්නේ ප්‍රතිපේනෙන්නේ මේ ධම්මවත්තානේ යන්ත්‍රණයේ හිතේ යාදෙන විදිහට මූල කර්මස්ථානයේ වේවා ඊ අනුමත වෙන්නා වූ දෙවෙනි කර්මස්ථානයක් දෙවෙනි අරමුණක් ඒ කියන්නේ වේදනාවක් ඉතිවිල්ලක් සද්දයක් ආදි දෙයක් හෝ වේවා ඒ ඒ දේත හිත නංවන එහෙම නැත්නම් සක්මනේදී එසවීම යයිමත වීමක් පාසා එහෙම නැත්නම් ඉදිරියදා කටයුතු කරන වෙලාවේ දොර ඇසීම්, දොර වැසීම්, දොර ඇරීම්, දොර වැසීම්, හඳුන් කලඳුන්, ආහාර ගැනීම, ගමන් කිරීම, වැසිකිලි කැසිකිලි කිරීම ආදී සෑම දෙයකම වීරිය පවත්වන කෙනාටන ඒ පවත්වන සෑම ක්ෂණයකදීම මේ මෙනෙහි කරන සිටය මේ අරමුණය කියනා වූ වවත්හාණය විසද කොට දැක්වීම සිදු වෙනවා. සිදු වෙන්න සිදු වෙන්න ධම්ම වර්තන ඥාන වර්ධනයට වැඩෙන්න ඉඩ සැලසෙනවා. එහෙම නැතුව අසතියෙන් මෝහයෙන් කටයුතු කරන වෙලාවක් පාස ඒ පුද්ගලයාට මමෙක් දොර අරින මම මම අරින දොර ඔය විදිහට මේ ලෝකේ සම්මත තාමත්ම ප්‍රබලව ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා ඉදිරිපත් වෙන්න පටන් අරගන්නකොට මම හොඳ දේ ලැබියි මට හොඳ දේ විය යුතුයි මෙන්න මේ විදිහට විවිධාකාරයේ තර්ක ඥාන දිගේ හිත යන්න යන්න යන්න ධම්ම සම්මෝහයේ දිගට වැඩෙන්න ගන්නවා. මේ නිසා යෝගාවචරය ආර විදේසේ ලෞකික විදියට ඇත්තා වූ වීර්යයෙන් කටයුතු කරගෙන යනවන මුලදී අන්නාර විද්‍යට මූල කර්මස්ථානයේ පටන්ගෙන අනිත් සෑම කර්මස්ථානයක් දක්වාම පැවැත්වීම සඳහා මේ ලෞකික වීර්ය උදව් කරනවා. නමුත් එයින් ලැබෙනා වූ රසය යෝගාවචරය අත්දකින්නේ නැතිනම් මේක ඉතා වටිනා දෙයක් කියලා ගරු කරන්නේ ගෞරව කරන්නේ නැතිනම් ඒ වීර්ය බොහොම ඉක්මනට දිරාවට යන්නේ. නමුත් යම් යෝගාවචරයේ මේක මේක තමයි මේ වටිනා ගැඹුරු නැම්මට පරිවර්තනයේ මූලාරම්භය. මේක දිගට පවත්වන්න ඕන කියලා විශේෂ වීර්යයක් විශේෂ උනන්දුවකින් උත්සාහයෙන් මේ කටයුතු කරගෙන යනවා නම් මේ ධර්ම රසය ඒ ධර්ම ඕජාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් අරගන්නවා. වැඩි වෙන්න පටන් අරගන්න පටන් අරගන්නට සංසාරේ කවදාකවත් නොදැකිච්ච විදිහට Tamanට කරන කියන සෑම මොහොතකම මේ නාම රූප ධර්ම වැඩෙන්න පටන් අර ගන්න ඔහුගේ එකිනෙකා කටයුතු වල කායික කටයුතු වල වාචික කටයුතු වල අභ්‍යන්තරයට නැමිච්ච ස්වરૂපයේ හොඳට තේරෙනවා සංගත ස්වરૂපයේ සංවර වූ ස්වરૂපයේ තේරෙනවා සෑම මොහොතකම උනන්දු වෙන්නේ Taman හා සම්බන්ධ වෙන්නේ ඉන්ද්‍රිය හයින් සම්බන්ධ වන්නා වූ සෑම අරමුණකම නාම රූප ධර්ම විසද කර ගැනීමේ අභිහාසය. මේ නිසා ඔහුගේ හිතගත වචනය සෑම වෙලාවම තමන්ම නිරීක්ෂණය කරගන්නේ අභ්‍යන්තරයේ නැමිත්තා වූ ස්වරූපයකට මතුවේ. මේක වැඩිම කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ධර්ම වාස්තහණේ වැඩෙනවයි කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ වචනයත් කයත් විතරක් නෙවෙයි හිතවිලි කතාවේ වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා. ඔහුට ක්‍රමයෙන් වැටෙන්න පටන් අර ගන්නවා මේ අරමුණු සමග ගැටෙනකොට ඉතේ කාම විතරක පහළ වෙන ආකාරය. විහිංසා විතරක ව්‍යාපාද විතරක පහළ වෙන ආකාරය. මේ ආකාරය දැන ගැනීමම වෙනකට වඩා ඊටානත් සමීපව එහෙම නැත්නම් ඇති වෙනකොටම උණුුණුවේ දැක ගන්න පුළුවන් තරමට මේ සතිය වැඩෙනවා. මෙතෙන් දෙනකොට අර වීර්යය ඊටානත් කියුණු ස්වරූපයට එහෙම නැත්නම් සාමාන්‍ය ලෞකික වීර්ය ලෞකික ලෝකේ පවතිනා වූ වීර්යයට වඩා ධර්මානුකූල වීර්යයක් පවතින්න ඕන. ඒ වෙනකොට ඒ යෝග අවධිගත ඒ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියන මේ විතක්ක දැක ගැනීමෙන් යෝග අවධිරාටම Taman හරියට අන්නාඩියක් ඉදිරියට ඉන්නා වාගේ ස්වරූපේ තේරෙන පටන් අරගන්නකොට තේරෙනවා කොයි මොහොතක කොයි අවස්ථාවේ Tamanගේ චිත්තසංතානයේ අපිසිදු වෙන්න පුළුවන්කමක් තියනවාද කොයි අවස්ථාවකදී චිත්ත සංකාණයේ පිළිසිදුව පවතිනවා මේ தත්වෙට එනකොට ඒ යෝගාවචරයාගේ ඒ යෝගාවචර ජීවිතය පිරිසිදුකම කියන එක අභ්‍යන්තර පිරිසිදුකම කියන එක තේරුම් අරගන්න පටන් ගන්නවා මෙන්න මේ මට්ටමටපත් වෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් තමන්නේ තමන්ගේ කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා සිදු වෙද්දිම උණු උණු වේම නිරීක්ෂණය කරන මට්ටමකට වීර්ය පවත්වන්නේ නැත්නම් ඒ පුද්ගලයාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ නිමින් බලනකොට අවුරුදු 100ක් ගත වෙන්න තියෙනවා මේ පොළොවමත් ඒ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම ගත කරන අසිහියෙන් මෝහයෙන් ගත කරන අවුරුදු 100ක ජීවිතයට වැඩිය යම් කිසි කෙනෙක් ආරම්භ කරන ලද ධන්න පරාක්‍රමයේ යුක්තව විදි ආරම්භමතෝ දල්හක් විදි ආරම්භ කරන ලද දීදී ඇතුව දැඩිසේගෙන කටයුතු කරනවා නම් දකින්න දකින්න අවස්ථාවක දකින්න අහන අහන අවස්ථාවක් පාසා තමයි පවත් ජීවිතේ පවත්වන මොහොතක් මොහොතක් පාසා නාම රූප ධර්ම දැකගන්නේ පවතිනවන එක ජීවිතයක් අර අවුරුදු 100කට වැඩිය වටිනවා කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ නිමෙ මේ සංසන්දනයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන්නේ මතු කරන්න හදන්නේ තාම ප්‍රකටව මේ தත්වෙට වීර්ය දියුණු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි නමුත් කරගත්තොත් ඒක දිගට පවත්වනවා නම් ඔහුට ලැබෙනා වූ ආනිසංස මෙතෙකයි මෙපමණයි කියලා කියනවා. යෝචේ වස්ස සතන් ජීවේ යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වන්නේද කුසීතෝ හීන විරියෝ හීන වූ විරිකින් යුක්තව කුසීත ඒ කියන්නේ තමන්ගේ කය හැසිරීම විශේෂ ලාමක ඕලාරින් දක්වනවා. වචන හැසිරීම વિશે කුසීත වෙනවා, හීන විදිය පවත්නවා. එවැනිව ගත කරන අවුරුදු ජීවිතයකට වැඩිය අවුරුදු 100ක ජීවිතයකට වැඩිය ඒකාහන් ජීවිතයේ සොය එක දවසක් වටිනවා විරියමා විරියමාර බතෝ දල්හ. විරිය ආරම්භ කරන ලද වීර්ය ඇති දන්න පරාක්‍රමය ඇති දිනාවේ එක දවසකට වටිනා ප්‍රඥාකෝ දෙන්නේ. මෙන්න මෙතන තමයි මේ යෝගාවචර ජීවිතයේ වෙනස්කම ප්‍රධාන වෙනස්කම අභ්‍යන්තරව තමයි වැටෙන්නේ මොකද මේ හිතේ අසාව කෙලෙස් ප්‍රමාණය තමයි වැටෙන්නේ වැටෙන්න තමයි මෙවැනි පුද්ගලයෙකුට විශේෂයෙන්ම හේතු වෙන්නේ ඉදිරියට යන්න තවත් මේ ධර්මතාවය දේ භාවනා දිගට ගෙනියන්න හේතු වෙන්නේ ඔහු ධර්මයෙන්ම ලබන්නා වූ දේ ධර්ම ඕජාව නිසා. එහෙම නැතුව බාහිරින් ඒ වෙලාවට ප්‍රශංසා ලැබෙන අය, උනන්දුකම් ලැබෙන අය, හේතුඵල ධර්ම ලැබෙන අය කියන දෙයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බාහිරේ තියෙන දේවල් දෙපාර්ශ්වයකම සම වෙන්නේ ඉඳී තියෙනවා. තමන් උනන්දු කරන දේවලුත් වෙන්නේ ඉඳී තියෙනවා, උනන්දු නොකරන දේවලුත් වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් ඉතානත් මාර්ගයේදී ආරම්භ වීර්යයත් ආ වූ, ගල්ල පරාක්‍රමයත් ආ වූ යෝගාවචරය මේ දෙකේ වීර්ය කරන, වීර්ය නොකරන මේ දේවල් දෙකෙන් වීර්ය කරන දේවල් තමන්ගේ හිතගත වචනය කෙලෙසන ආකාරයක් වීර්ය නොකරන දේවල් වීර්ය කරන දේවල් නිසා අපිරිසුදු පවත්වාගෙන යන ආකාරයක් දකින්න තරම් තියුණු ඥානයක් තියෙනවා. මේ නිසා අවශ්‍යයෙන් පිරිසුදු දකිමින් හිත පිරිසුදු කරන වචන පිරිසුදු කරන කට පිරිසුදු කරන පැත්තට යනවා. මේ විදිහට කරගෙන යනකොට ඇති වෙනස පෙන්වන්න උපමාවක් කියනවනම් මේ විපස්සනා ධර්ම දේශනා පවත්වන වෙලාවට විශේෂයෙන්ම මේ වීර්ය ඊට සම්බන්ධව දිගට දිගට පවත්වනකොට ධර්ම දේශන කිසිම කෙනෙක් අහකට නැහැ. ඒකේ තියෙනවා මහ විශාල එපා වෙන ගතියක්. කන්නලි කරවල ගතියක් තියෙනවා. ඒ තමයි ඒ ධර්මයේ සම්මෝහයේ ස්වરૂපය. ධර්ම සම්මෝහයේ බයයි ඇත්ත දැනගන්නවට ඇත්ත ගැන ආයුධ සම්පන්න වෙනවට මේ නිසා වීර්ය පිළිබඳව ධර්ම දේශනා පවත්වනකොට පවත්වනකොට ඒක තියෙන මහා ඒකාකාරීකම. ඒක තියෙන මහා හැමදාම එක කරවන ස්වરૂපයක්. මේක යෝගාවචරය තේරුම් තේරුම් අරගෙන විශේෂයෙන්ම තමන්ගේ හිත මේ වාගේ ධර්ම කතාවල් වලට මේ වාගේ සවිස්තරව තමන්ගේ සතුරා අඳුරන සතුරට පහර දෙන අවස්ථාවල් ගැන හිත උනන්දු කරවන්න ඕනේ මේ ධර්ම කතාවල් වලට හිත නමන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ අහන්න කැමති නෑ සුත මේ වශයෙන් කරුණු කාරණා තේරුම් ගන්න නෑ ඒ නිසා කල්පනාවට වැටෙන්නේ නෑ ඒ නිසා වීර්ය කරගන්න බැහැ. මේ නිසා භාවනා උපදෙස් දෙන වෙලාවේදී මේ වීර්ය මට්ටමට එනකොට බොහෝ යෝග අවතරයින්ට මේ අපහසු දුෂ්කරතාවය මේ කඩීම ඉදිරිපත් වෙනවා. මේ ඉදිරිපත් වෙන එකේ ප්‍රකට භාවය දෙන්න පුළුවන් ඒ ධර්ම කතාවට අහන්න පවා එපා වෙන ගතියකටපත් වෙනවා. නමුත් ඒ ප්‍රතිවිරුද්ධ පැත්තට යම් යෝග අවතරයේ මේ කාරණාව තේරුම් අරගන්නවා නම් ආවගේ යනුවට කලෙලියක් වටා ගන්නවා නම් අත්දැකීමට ලං කර ගන්නවා නම් මේ යෝග අවතරය අනිකුත් අනන්ත අප්‍රමාණ මහා සෙනග මැද සමහර යෝගාවචරයෙන් මැද උනත් විශේෂ ආස්වාදයක් විශේෂ රසයක් විඳිනවා. සංකාගාරම් පවිද්දස්ස සංතතික්කස්ස විසුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බයන් කියලා බුදුජාන් වහන්සේගේ හොඳ පැත්ත පෙන්වලා දෙනවා. යන්නේ මේ සංසාරේ බය ගන්නා වූ යෝගාවචරිතේ විවේක ස්ථානයක්. මේ වගේ අරණ්‍ය සීනාසය ප්‍රයාගෙන මේක යන්නේ මේ කුතුබ සංකල්ප මේ සංරක්ෂණයට හෝ ඉනලාභ සත්කාරයක් හොයාගන්නේ හරි බය ගන්න නිසා ඒ විදිහට අරණ්‍යයකට ශූන්‍යාකාරයකට පිවිසලා තමන්ගේ හිත සාන්ත භාවයේ අගේ කරන සාන්ත භාවයේ දිනු කිරීමට කටයුතු කරන යම් යෝගාවචරයක වෙයි නම් ඒ කියන්නේ මේ කියන සාන්ත උපදේශ ස්වરૂපය සාන්ත උපදේශ සියල්ලම පිළිඅරගෙන ඒකාන්තයෙන්ම මේ උපදේශ සාන්තයි සාන්ත භාවයට පත් කරනවා කියලා වැඩ කටයුතු බහුල නොවන සාන්ත ස්වરૂපය ඇති කරගන්නේ මේ උපදේශ ලං කරගන්නවනම් ඌට ඇති වෙන්නා වූ මේ භාවනාවෙන් ඇති වෙන්නා වූ රතිය අමානුෂිකයි කියලා බුද්ධ ගන්නවා අමානුෂිකයි කියන්නේ මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් જાතියක් නෙවෙයි දිව්‍ය ලෝකයක් ලබන්න පුළුවන් જાතියක් නෙවෙයි මේ මට්ටමට මේ අමානුෂීය රතිය භාවනා රතිය භාවනා රාණතාවේ ඇති වෙන්න නම් යෝගාවචරය මෙන්න මේ ධර්ම වවත්තහන ස්වરૂපයේ නාම රූප ධර්මයන්ගේ වහවහ ඇති වී යන වහවහ නැති වී යන ස්වરૂපයේ දකින ඉතින් අපේ ඥාන මට්ටමටපත් වෙනවා. ඒ ඥාන මට්ටමටපත් වෙනකොට නම් මේ තාකල් යෝගාවචරය මේ සතියය වීර්යය ආදී ධර්මතා පවත්වාගෙන යන්න දැඩි ආයාසයක් වැඩි උනන්දුවකින් වෙහෙස ගත්තනම් ඒ වෙහෙසේ ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. ප්‍රතිඵල ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී යෝගාවචරයාගේ අත්දැකීම ඒ යෝගාවචරයා විදින ස්වરૂපය විශේෂ කාරණා දෙකකින් පෙන්නනවා. මේ සාන්ත වූ යෝගාවචරයේ විවේක ස්ථානයකටපත් වෙලා ඒ විදිනා වූ අමානසික නැත්නම් manussත්ව භාවයේ ඉක්මවදියා වූ ඒ රතියපත් වෙන වෙලාවට ඒ යෝගාවචරය විඳින සැපයක් අනිකුත් සියලුම දේවා තමන්නේ ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, ශරීරය පිනවීම, හිතු හිතු දේ හිතමින් හිත පිනවීම කියන දේෙන් ලබන සතුටත් අතර ප්‍රධානම කැපී පෙනෙන වෙනස්කම් දෙකක් පවතී. එකක් තමයි මේ යෝගාවචරය අර විදිහට නොපසුබස්නා වීර්යයෙන් යුක්තව මම ජීවිත මාර්ගයෙන්ම ඒකාන්තයෙන්ම ලබා ගත යුතා වූ මේ ආනිසංස ලබා මිස වැඩ දිවනතබමි කියන වීර්යයෙන් කටයුතු කරගෙන යන වෙලාවේදී මේ යෝගාවචරයට මේ විදිහට දිගින් දිගට නාම රූප ධර්ම ඒ වාගේම ඒ නාම රූප ධර්මයන්ගේ වහා ඇති වී නැති යන ස්වરૂපය පිරිසිදු හිතට වැටෙනකොට ඒ එන සැපය අන්නර විදිහේ ඉඳුරන් පිනවීමෙන් ලැබෙන සැපයත් එක්ක වෙනස් වෙන්නේ ඉන්ද්‍රයන් පිනවීමෙන් ලැබෙන සැපය ඒකාන්තයෙන්ම බාහිර වස්තුවක් ආශ්‍රය කරගෙනයි ඇති ඇහැ පිනවන්න නම් ඒ ඇහැ පිනවන රූප දර්ශනය තිබේ යම් වෙලාවක ඒ රූප දර්ශනය නැතිනම් ඇහෙන් ඒ සතුට තව එක ක්ෂණයක්වත් පවතින්නේ පවතිනවා පවතින්නේ හිතේ ඒ වගේම යම් කිසි සද්දයක් කාල රස විඳීමේ පුරුද්දක් ඇති කෙනාට ඒ සත්‍යය ඇති වෙන දැනදිම පමණමයි ඒ සතුට විඳින්න පුළුවන් ඉන්නේ සාද්දේ නැති වෙච්ච ක්ෂණයේදීම ඒ සතුට පිළිගෙන යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බාහිර වස්තුවක ආලම්බණයේ වෙලයි එල්ලීගෙනයි මේ ඉදරාන්තර සතුට ඇති වෙන්නේ. නමුත් යම් කිසි යෝගාවචරයකට මේ ධර්ම වවත්හානයේදී ඇති වෙන යම් සතුටක් වෙනවා. ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන ආරමුණේ නාම ධර්ම රූප ධර්ම වෙන්කොට දැක් ගැනීම අරමෙත පිරිසිදු හිතකින් යුක්තව ධර්මයේ වැටෙන මට්ටමටපත් වුණා නම් ඒ යෝගාවචරය බාහිර ලෝකේ කිසිම දෙයක හඳා පැවතීමක් නැහැ. සම්පූර්ණ ස්වාධීනයි. ඒ සතුටේ නොමුසු සතුටක්. කිසිම දෙයකට පටලැවිල්ලක් නැහැ ගැලෙන සම්පූර්ණ පිරිසිදුව ස්වාධීනව හිත ගන්නා වූ සත්‍යක් බවට පත් වෙනවා. මේක යෝගාවචරයට අත්දැක ගන්න පුළුවන්. යම් යෝගාවචරයේ මේ මාර්ගය ගන්නවන ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක Taman ඉන්න තැන ඉඳලා පටන් අරගෙන මේ සතුට දක්වා යෑමට ඒ යෝගාවචරයට බාධා කරන්න පුළුවන් ධර්මයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා ඒ යෝගාවචරය යන යන තැන තම සංතතියේ මේ සතුට රැගෙන යන කියන බවට පත් මේ තමයි ඒ අමානුෂික රතියේ භාවනා රතිය භාවනා රාමතාවේ ලැබෙන සැපයේ එක වටිනාකම. ඒ වගේම මේ සැපය ඒ කියන්නේ භාවනාවෙන් ලැබෙනා වූ මේ සැපයත් ඉඳුරන් සංතරපණය කිරීමේ ලැබෙන සැපයත් අතර කියන දෙවෙනි වෙනස තමයි ඉඳුරන් සංතරපණය කිරීමෙන් ලැබෙන සැපය චිත්ත වේලාවක් යනකොට එපා වෙන ගතියටපත් වෙනවා. අපි කෑම ගැන හිතලා ගත්තොත් එහෙම අපි ඊටාම රසවත් මිහිරි වූ එක විවිධ විවිධ රසවත් ආහාරයක් තියෙනවා අපි ඒ රසවත් ආහාරයෙන් දිගින් දිගට දිගින් දිගට පාවිච්චි කරන්න ගත්තොත් ඒක එපා වෙන ගතියකටපත් වෙනවා. ඒ තමයි කාම වස්තුන් වල ඇත්තව මූලික ලක්ෂණ. ඒක ටික වෙලා යනකොට ඒක වෙනස් කරන්න ඕනේ. වෙනස් නොකරොත් එක දිගට පවත්වන්න බෑ. ඒ වගේම තමයි මොනම දෙයක් අහන්න, මොනම දෙයක් හරි දකින්න මේ ඕනෙම දෙයක තියෙනවා ඒ ඇතිවෙනා වූ සැපය ටික වෙලා පවත්වන්නට එපා. අපේ සිංහල කියමනක් තියෙනවා දෙවියන් දකින්න කුකුලගේ කර්මලේ සුදු පාටට පේන්න ගන්නවා. ඒ පේන විචිත්‍ර භාවය රතු පාට භාවය හැමදාම නෑ. බලනකොට බලනකොට එපා වෙන ගතියක් තියෙනවා. නමුත් මේ භාවනා ඇති වෙන භාවනාවේ ඇති වෙන සැපේ කවදාකවත් අතහැරලා දාන්න හිතෙන්නේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේක හරියට දඹරක් කරනක් වාගේ කියලා ඒ වෙලාවට හිත. චිත්තං ජම්බෝල ගස්සා. ඒ දඹරත්තරනේ ඇත්තා වූ ඒ ප්‍රභාස්වරය කවදාකවත් බල ඇති වෙන්නේ නැහැ. නමුත් මේක වෙනස කියන්නේ ඇතුළතින් එන සැපයේ ඒ සැපේ කිසි දෙයක් වතරන්න අපාපේ නෑ. පිරිසිදු ධර්මතාවය දැකීමෙන්ම ධර්ම වවත්හානියෙන්ම පහළ වෙන සැපයක්. මේ නිසා යෝගාවචරය තීරුම් අරගන්න ඕනේ මේ අවස්ථාවේදී මේ ධර්මත් නීරසව වැටෙන්නේ ඉඳී තියෙනවා. ධර්ම අහගෙන ඉන්න එකත් නීරස වෙන්නේ ඉඳී තියෙනවා. භාවනා පැවැත්වීමත් නීරස වෙන්නේ ඉඳී තියෙනවා. ඒක තමයි මේ ධර්ම සම්මෝහයේ ස්වરૂපය. මේ නිසා පුද්ගලයන් අතර ලොකු විශාල පිරිසක් මෙතනදී මේ මට්ටමට එනකොට තමයි භාවනා වැඩ පිළිවෙල ජරාපත්‍යයටපත් වෙනවා, දිගාපත්‍යයටපත් කරගන්නවා. හැලෙන. දිගට ගෙන යන්න තරම් හැකියාවක් ශක්තියක් නැතිව. මේක දන්නවනේ යම් කිසි යෝගාවචරය. මේක තමයි මේකේ ස්වરૂපය. මේ නිසයි මේ සම්මා සම්බුද්ධජානන් වහන්සේලා වැනි වීර පරාක්‍රම පුද්ගලයෝ මෙච්චර කාලයක් මේ පාරමිතා ධර්ම පුරන්නේ මේ කාරණාව නිසා. යන්න දවසක මේ මහ බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා මේ ධර්මයේ දිකට වඩාගෙන යනකොට ඒක කැඩීම, බාධා වීම, දි รา වටපත් වීම ස්වરૂපයි. මේ දි รา වටපත් වෙන වාරයක් වාරයක් පාසා තමයි පසුබානවා නම් ඒ තාක්කල් අපි දුහුතලා ලෙස්සලා වැටෙන්නේ සංසාරේ. හරියට අර අවුරුදු 200කට පවා හරි ගස්සන ග්‍රීස් කාවල. ඒකේ උඩට යන්න උත්සාහ කරන්ද කරන්ද අඩියක් ඉඳ තියෙනකොට දෙකක් වෙනවා. මේ தත්වයෙන් තොරව ඉදිරියට ගිය කෙනෙක් මේ ලෝකයක්. සෑම වීර පුරුෂයෙක්ම සෑම ධීර පුරුෂයෙක්ම මේ தත්ත්වයේ තේරුම් අරගෙනම Taman තුලින් සිදුවෙනා වූ අඩුපාඩු දැක ගැකම ඒ නැත්නම් අඩුපාඩු සිද්ධ වෙද්දීම අයෙන් වචනෙන් හිතින් සිද්ධ වෙද්දීම මේන් අර වෙන ක්‍රමයක් නැත කියලා තේරුම් අරගෙන එහිම සතතාභ්‍යාසය පවතුන. නොසින්ද දිම නැතබක් දිගට මේ වීර්යය පවත්වනවා. මෙන්න මේක අතින් තමයි ලෝක ජනයා වෙනස් වෙන්නේ. නම් කිසි සූර පුද්ගලයෙක් වේ නම් මේ සංඥා ත්‍රාසනේ නම් කිසි වීර පුද්ගලයෙක් වේ නම් ඔහු කවදාකවත් පරාජයකින් පසුබාහන්නේ. ඔහු පිළිගන්නවා පරාජය තමයි ජයයේ සංකේතය. ජයට මාර්ගය. ඒ නිසා මේ පුද්ගලයා වැටෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන්න Taman තුල මේ වැටීමට හේතු වුණා වූ හේතු ධර්මය. එනිදි කියනවනේ කෙලස් ධර්ම. තේරුම් ගැනීමට අවස්ථාවක් කරගන්න. මට මේ අවස්ථාවේ වැටුනේ මෙන්න මේකක් ගන්න නිසායි ඒක මම මේක තේරුම් අරගන්ටයි මෙච්චර ගෙවුනේ මට මෙච්චර විඳින්න සිද්ධ වුණේ නමුත් ඒ විඳපු දේ නැවත මෝඩකම් නොකරන්න නැවත ඒ මෝඩ ඒ දුර්ලකම නොකරන්ට පාඩමක් කරගන්න නැත්නම් හැකි සංඥාවෙන් බලන්න ඒ නිසා යෝග අවචරින්ගේ මේ ධර්ම වවත්තාන මැත්තේට එනකොට තමයි මෙතෙක් කල පසුබාන කෝසජ්‍ය භාවයටපත් වෙන කීන මිදේට ඉඩ දෙන ස්වરૂපය නිසා තමන් බොහෝ වීර්යවන්ත යෝගාවචරයන් අතර කම්මැලියෙක් අසාර්ථක පුද්ගලයෙක් පරාජිත පුද්ගලයෙක් බවට පත්වෙච්ච හැටි තේරුම් ගන්න යම් මොහොතක ඒ පුද්ගලයාගේ ඒ තේරුම් ගැනීම නිසාම ඔහු පියවරක් ඉදිරියට ඔහු තේරුම් ගන්නවා නීගා පියවරෙදිත් මම වැටෙනවා සත්‍යයි නමුත් මම වැටුණට පරාජයෙන් අසුබයි ඉදිරියට යනවා කියනකොට මෙන්න මේ වෙනස මේක තමයි කියන්නේ දල්හ පරාක්‍රමය කියලා. දැඩි පරාක්‍රමය. එහෙම නැතුව බොහෝ දෙනාසේ අහුව පමණින්, දුතිව පමණින්, ආග්‍රහණය කළ පමණින් වහා කිපිලා. වහාම තීන්දුවකට එළඹිලා. මේ දේ මම මෙහෙම කරනවා කියන ගත්තොත් එතන ඇති වීරත්වයක් හරි පෞරුෂත්වයක් හරි මේ ශාසනය ගැලපෙන්නේ. මේ ශාසනයව අගය කරන්නේ නැහැ. මේ පුද්ගලයන්ගේ වැඩපිළිවෙල බොහොම ඉක්මනට දිගාරපත් වෙනවා. හේතුව එක්කෝ මේ වීරියේ ඇත්තා වූ වීර්ය යෙදවීම දුර්වල නිසා. අවශ්‍ය තරම් වීර්ය නොයදපු නිසා මේ අත්ංගයේ වැඩපිළිවෙලවල් බොහොම ඉක්මනට දිරා වැටෙනවා කරා වැටෙනවා. එහෙම නැත්නම් ඕනකට වැඩි අතිපග්ගහිතේ කියන ඕනකට වැඩි වීර්ය කිරීම නිසා ප්‍රමාණයේ ඉක්මා වීර්ය කරපු නිසා වීර්ය ගෙවි ගිහිල්ලා අඩකරනවා දිරාවටපත් මේ නිසා මාත්‍යම ප්‍රතිපදානුකූලව වීර්ය සම කරලා පවත්න එකේ ප්‍රතිඵල ඉතාමත්මේ දැක ගන්න මැන ගන්න පුළුවන් මට්ටමටපත් වෙන්නේ මෙන්න මේ ධර්ම අවස්ථාන අවස්ථාවේ. මොකද කම්මසගතා ඥාන අවස්ථාවේදී වීදී ඇති කරාට එහි ලැබෙන ඵල භවගත. ඒක නෑ භවයේ ඉක්මවන ගතියක් ඇත්තේ. නමුත් මේ ධර්ම අවස්ථාන ඥාන අවස්ථාවේදී යම් කෙනෙක් වීර්ය දිගට පවත්වනවා නම් නාම රූප වශයෙන් වෙන් කර දැකීම සඳහා මතුවෙන මතුවෙන අරමුණු වල නාම රූප දැකීම වෙන් කර දැකීම සඳහාම මේ වීර්ය පවත්වනවා නම් එයින් ඇති වෙන සෑම පරාජයක් තුළම එයින් ඇති වෙන සෑම ජයග්‍රහණයක් තුළම යෝගාවචරය අර සාන්ත සුඛයේ අරුණාලෝකේ දක්වන බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන්න හදන නියම ධර්ම ස්වરૂපය දැක ගන්නා සුළු ස්වરૂපේ පටපත් වෙනවා. යාගේ සෑම පරාජයක්ම පසු නොබා ඉදිරියටපත් කරගන්න විදිහට මූල ධර්මයක් කරගන්නවා නම් ජයග්‍රහණය බවට පත් වෙනවා. මේ නිසා යෝගාවචර ජීවිතයේ සම්පූර්ණ ආත්පස වෙනස්කමකට තුඩු දෙන මූල දෙන අවස්ථාවක් තමයි මේ ධර්ම වවත්තාන අවස්ථාව. ඒකට හේතුව වෙන්නේම ප්‍රධාන වශයෙන්ම වීරියම. වීරිය කියලා කියන්නේ නොසිඳ නොපිඳ දිගට පැවැත්ම. මේ පැවැත්ම දන්නේ නැති කෙනා ප්‍රධාන වශයෙන් වෙන්නේ ආරම්භ අලුතෙන් පටන් ගන්න වැඩ වැඩි. ඒ කියන්නේ බිඳ වැටෙන, ගරා වැටෙන වැඩ ප්‍රමාණය වැඩි. නමුත් සතත අභ්‍යාසයේ පවත්තන ධම්මවත්තානේ පවත්තන යෝග අවතරය අලුත් සමහා සමාරම්භ අලුත් වැඩ පටන් ගැනීමක් නෙවෙයි තියෙන්නේ කියන සරල ඒ කායනේ ඒ වැඩ පිළිවෙල වැටි වැටි නම් පරාජයටපත් වී නමුත් අත නොහැර දිගට පවත්තන මේ නිසා වීරියේ ඇති මේ ලකුණු වීර්යයත් ආ වූ මේ ආනිසංස යම් කිසි යෝග අවතරයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා ඉගෙන ගන්නවා එහෙම ඉගෙන ගත්තේ නැති කුසීත හීන විරිය ඇති කෙනා අන්න අර බුදුරජාණන් වහන්සේ උපමා හැටියට අවුරුදු 100ක් මේ පොළොව මත පොළොවට බර වෙලා හිටියට එයින් ඇති අරුමක් එයින් ඇති විශේෂත්වයක් ආයි. ඊට වැඩිය වටිනවා මේ විදිහට මේ දහල පරාක්‍රමයේ පවත්වමින් එක දවස ගත කරනවා. මේ විදිහට වීර්යයේ ඇත්තා වූ විශාල ධර්ම ආරක්ෂාව යෝගාවචරය තේරුම් ගන්නවා. වීර්ය යම් කිසි වෙලාවක තමන් තුළ තියෙනවද? ඒ අවස්ථාවේදී හිතේ කෙලස් වලින් ලැබෙන ආරස්සාව තමයි යෝගාවචරයට වීර්ය ඇති නැති බව දැක ගන්න තියෙන ලකුණ. ධම්ම මොහතක හිතේ වීර්ය නැතිනම් ඒ අවස්ථාවේදී එක්කෝ ලෝභය එහෙම නැත්නම් ද්වේෂය එහෙම නැත්නම් මෝහය එහෙම නැත්නම් මදමාන ඊර්ෂ්‍ය ආදී යම්ම කෙලෙසයක් ගයයි. ඒ නිසා යෝගාවචරයාගේ සතිය මුලින්ම මූල කර්මස්ථානයට යොමු කරලා තේරුම් අරගෙන සතිය පිහිටුවා ගත්තනම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ විදිහට දිගට සතිය පැවැත්වීමට මේ වීර්ය දිගට පවත්වනකොට පවත්වනකොට එවැනි හිතක් කතා කරමින් ඉඳද්දිද බලමින් ඉඳද්දිද ආග්‍රහණය කරමින් ඉඳද්දිම රස බලමින් ඉඳද්දිද ස්පර්ශයක් ලැබෙමින් ඉඳද්දිද හිතමින් ඉඳද්දිද මේ සෑම වෙලාවකදීම මේ වීර්ය ඉදිරිපත් වෙලා ආරක්ෂාව සලසලා දෙනවා. මේ ආරක්ෂාව නිසා යෝගාවචරයට තේරෙනවා මෙන්න මේ වෙලාවේදී මගේ චිත්තසංතානය පිරිසිදුයි මෙන්න මේ වෙලාවට මගේ චිත්තසංතානය අපිරිසිදුයි. මේ වෙලාවට ඒක වචනයට නැగిලා ඒ තරමටම දුෂ්චරිතයටපත් වෙනවා මේ වෙලාවට ක්‍රියාවට නැగిලා. මේ දේ දකිනකොට සූර්ය යෝගාවචරය, වීර යෝගාවචරය කවදාකවත් කනගාටුවටපත් වෙන්නේ නැහැ. තමන් තුළ ඇත්තව මේ අඩුපාඩු, තමන් තුළ ඇත්තව මේ දුර්වලකම් විරාවටපත් වෙන ස්වરૂපේ දකිනකොට කනගාටු වෙනවා නම් ඒ සම්‍යක් ශාසනයක වැඩ කරන දක්ෂ වැඩට බහැපු යෝගාවචරයේ හැදින්නේ. දක්ෂයා වැඩට බහැගත්තු පුද්ගලයා සෑම වෙලාවෙදීම තමන්ගේ අඩුපාඩු පිළිබඳව තමන්ගේ අත්තාව මදිපුංචිකම් පිළිබඳව ලොකු අවධියකින් පසු වෙනවා. ඒක අනුන් මතු කරලා දෙනවා වෙන්න පුළුවන්. තමන්ගේම වැඩිතුලින් දකින්න වෙන්න පුළුවන්. ඒ දැකීම සඳහාම අවදි වීර්යය අවදි සතියෙන් ගත කරනවා නම් ඒ යෝගාචර පිරිසුදු චිත්ත සංකාණය පැවැත්වීම අවශ්‍යයි. මේ නිසා මේ අවස්ථාවේදී ඒ කියන්නේ මේ ධර්ම වවත්තාන කාරණාව තේරුම් අරගන්න වෙලාවදී යෝගාචරය වීර්ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. මේ වීර්ය වීර්ය මාර්ගතෝ දල්හං කියලා බුදුචාන් වහන්සේ සඳහන් කරනවා. මේ වීර්යය යෝගාචර ජීවිතයක පැත්තෙන් ගන්නකොට ක්‍රම තුනකට කඩලා පෙන්නනවා. ආරම්භ වීර්ය, නික් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතුව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම විවේකී ලබා ගැනීම සඳහා කය වචනය කියන මේ දෙක සංවර කර මේ කය වචනය දෙක කියන දේ සංවර කර ගැනීමට තරම්වත් අරමන ලද වීර්ය නැති පුද්ගලයෙකුට නම් බොහොම වැඩ බහුල භාවය විවිධාකාර කටයුතු නිසා Tamante භාවනාදී කටයුත්තක් පූර්ණ කාලීනව කරගන්න විවේකී ලැබෙන්නේ. ඒ නිසා ආරම්භ ධාතුව යම් කිසි කෙනෙක් තේරුම් අරගන්නකොට ඔහුගේ වීර්ය බොහොම ගොරෝසු මට්ටමකයි පවතින්නේ. ඒ කියන්නේ කයෙන් ඇති සිදුවෙන දුෂ්චරිත වළක්වා ගන්නට වචනයෙන් ඇති වෙන දුෂ්චරිත වළක්වා ගන්නට ඔහු මේ ආරම්භ දිවිහිය ප්‍රයෝජන ගන්නවා. යම් කිසි කෙනෙක් කාරණා කාරණා තේරුම්ගෙන කවුරුත් බලපෑමට නෙවෙයි කවුරුත් නඩුවක් කරනවක් නෙවෙයි තේරුම් අරගෙනම තමන්ගේ යථා උරලු කායික හැසිරීම රළු වාචසික හැසිරීම කියන මේ දෙක කලියුත් කිරීම නොකලියුත් නොකිරීම කියන විදිහට පිළිවෙලකට සංයමය කරගන්න පටන් අරගන්න පටන් අරගන්න ඒ යෝගාවචරයට මෙතෙක් කල තමන්ගේ ජීවිතයේ තිබුණා වූ වික්ෂිප්ත භාවය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් වීර්යයේ ආරම්භ අවස්ථාවේදී යෝගාවචරයාගේ සීලය පිළිබඳව යෝගාවචරයා කරුණු කාරණා හිත යොදවන්නේ ඒ සීලයෙන් ලැබෙනා වූ ආනිසංස වශයෙන් අවික්ෂේප භාවයේ යෝගාවචරයට ඇති වෙනවා. මේ අවික්ෂේප භාවය දැකගෙන ඒ වටිනාකම තේරුම් අර ගන්නවනම් එහෙම නැත්නම් පිළිසිදු කායික හැසිරීම පිටිසු වාචික හැසිරීම අගය කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවායි කියලා කියන්නේ ඒ සීලය බොහොම උතුම් මට්ටමකටපත් වෙනවා. මුලින් ඒ සීලය උනත් ඇති වෙන්නේ බොහොම යාන්ත්‍රිකව. සතු නොමර ඉන්නවා, සොරකම් නොකර ඉන්නවා, කාම වස්තුන් සොරකම් නොකර ඉන්නවා ආදී විදිහට කරගෙන ගිහිල්ලා පහු වෙනකොට දිගින් දිගට උඩට වැටෙන්න පටන් අර ගන්නවනේ මේ සතුන් නොමරීම සොරකම් නොකිරීම ආදී ඒ දල ගොරෝසු කායික හැසිරීම වලින් වැළකීම නිසා තමන්ට පිරිසිදුවක් විවේකයක් සහැල්ලුවක් ලැබෙනවා කියන අන්නේ සහැල්ලුවේ රසය අන්නේ පිරිසිදුවේතාව වූ පවිත්‍ර භාවයේ තේරුම් අරගන්න පුළුවන් මට්ටමට එනවනේ ඔහුට දිගින් දිගටම සතුන් නොමරා සිටීම පහසුයි. සුරකන් නොකර සිටීම පහසු වෙනවා. කාමයේ වර්ධවා හැසිරීමේ වැළකීම පහසු. මේ වාගේ වචනේ සිදුවෙන අකුසල කර්ම නොකර සිටීම පහසු වෙනවා. පහසු වෙන්නේ මොකද ආදීනව වශයෙන් ආනිසංස වශයෙන් වැටෙන නිසා. මේ විදිහට මූලිකවම නික්‍රම ධාතු වශයෙන් පටන් ආරම්භ ධාතු වශයෙන් පටන් අර ගන්නවා නම් ඒ වීර්ය ඒ යෝගාවචරයට ප්‍රථමයෙන්ම ඉති අවික්ෂේප භාවයේ කලින් දැන් ඒ වෙනුවට ඉති සංපත් භාවයේ වැටෙනවා ක්‍රමක්‍රමයෙන් එහිම දියුණු කරගෙන යන්න යන්න යන්න ඒ යෝගාවචරයට Taman තුලින්ම Tamanට ලැබෙන ප්‍රශංසාවට අමතරව බාහිර ලෝකයේ විශේෂයෙන්ම පඬිතයන්ගේ කාරණා කාරණා තේරෙන දැනුමත් සංගේ ප්‍රශංසාවට හිමි වෙනවා. එහෙම නැත්නම් ඒ අත්ංගෙන් දොස් නාහන් තත්ත්වයටපත් වෙනවා. මේ නිසා රටේ රටේ නීතියමුත් අවසානයේ මරණ බයමුත් කියන මේ දේවල් වලින් තොර වෙලා ආය වචනේ වශයෙන් සංවර කිරීමට නම් මේ ආරම්භ ධාතුව කියන වීර්ය යෝගාවචරයට අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම අද මේ ධර්මයේ අසමින් ඉන්න මේ නිසන් වනයේට වෙලා මේ භාවනා කරන පිළිස ඒ ආරම්භ ධාතුව කියන අවස්ථාව පසු කරනවා. වෙන විදිහකට කියනවනම් දැන් වැඩේට බැහැලා ආරම්භ ධාතුව කියන්නේ වැඩට බැස ගැනීම ආරම්භ කිරීම ඒ ආරම්භ කිරීමට විශාල ශක්තියක් අවශ්‍යයි. විශාල කල්පනාවක් අවශ්‍යයි. විශාල ඥානයක් අවශ්‍යයි. විශාල කැපකිරීමක් අවශ්‍යයි. මේ කැපකිරීම කරන වෙලාවේදී ඒ අතහැර දැමීම අභිනිෂ්ක්‍මණය කරන වෙලාවේදී යම් විදියේ පිරිසිදු චිත්ත සංධානයක අවශ්‍යතාවයක් යෝගාවචරයට වැටුණාම ඒ වැටෙන සද්ධාව, ඒ වැටෙන කුසල ඡන්දේ පිරිහෙන්න පටන් ගන්නවා. ඉතිරාවට යන්න පටන් ගන්නවා. පටන් අරගෙන නැවතත් අර අතහැරලා දාපු දේ ආය කාලානුරූපව ඇති වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් ඒ කයෙන් වචනේ අතහැරියා වූ ඒ ගොරෝසු වැඩ ක්‍රමක්‍රමයෙන් නැවතත් තමයි ජීවිතේට රිංග ගන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ තද කුසල ඡන්දයක් තද ශ්‍රද්ධාවක් ඇතුව ඒ මොහොතක අපි අභිනිෂ්ක්‍මණය කරා නම් මේ අභිනිෂ්ක්‍රමණය කිරීමට උනන්දු කරගත්තා වූ නැගිට්වා ගත්තා වූ මේ ශ්‍රද්ධාව නියම ක්‍රමයට වැඩෙය දෙවෙන. මේ ශ්‍රද්ධාව නිදාගන්න. ඒ කුසල ඡන්දේ පිළි. පිළි ඡාම නැවතත් ඇහැ පිනවන්ට උත්සාහ කරනවා. නැවතත් කන පිනවන්ට උත්සාහ කරනවා. නැවතත් නාසය පිනවන්ට උත්සාහ කරනවා. අර මට්ටමෙතම පු탁ජන ගිහි මට්ටමටම නොතිබුණත් ඒකේ සියුම් තත්ත්වයට අපි විවිධ දේවල් දැකීම විශේෂ අපේ ශ්‍රද්ධාව දුරු කරගන්න. අහියන්ට තියෙන ආශාවල් વિશે ශ්‍රද්ධාව දුරු කරගන්න. මේ නිසා ඒ යෝගාවචරය අර තරම් ලොකු අබිනිෂ්ක්‍මණයකින් ලොකු කුසල ඡන්දයකින් ලොකු ශ්‍රද්ධාවකින් වැඩපටන් ගන්න ඉදිරියට ගෙනිච්ච ක්‍රමක්‍රමයෙන් ඒ යෝගාවචරයට සුළු බාධාවක් ඉදිරියට ඉදිරිපත් වුණත් බොහෝම ඉක්මනට හිත පරතරයි. හිත පිළිහරන. පිළිහා ගැනීම නිසා අර අරගෙන ගිය වටිනා ඇති කරගත්තා වූ ඒ වටිනා නිෂ්ක්‍රම්‍ය අදහස දුර්වල වෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා නම් අවදි කරගත් ආ උසද්ධාව වැඩේ නොයදීම නිසා ඒ යෝගාවචරය නැවත නැවතත් නිින්දට වැටෙන කෙනෙක් ආසනයේ ඉඳගෙන එතනම නිින්දට වැටෙන කෙනෙක් වගේ නැවතත් අර වළු ගොරෝසු වැඩ කියන කෙලෙස් වලට තව සමසන්තානෙ පත් කරගන්නවා. මේ නිසා ඒ අවදි වුණා වූ ශ්‍රද්ධාව යම් වෙලාවක නෛෂ්ක්‍රම්‍ය මාර්ගයෙන් ධාමත්මේ කුළු ගැන්වෙන මට්ටමේ ප්‍රවතුනා වූ ඒ ශ්‍රද්ධාව දිගට පවත්වාගෙන යන්න නම් යෝගාවචරයා මේ අවදි වුණා වූ ශ්‍රද්ධාව වැඩි වෙනවා. හරියට උදේම නැගිට පහන් පොඩි දරුවෙකුට ඒ මෛත්‍රී කර්මායුතුමා ඒ දරුවා ඇඳින් නැගිටවල එක මූණ හොදන්න වතුර එකක් දෙනවා එහෙම නැත්නම් දත්මදිද්ද කියන හැමකට පොඩි වැඩක්. ඒ වැඩේ යෙදিলা හිටියොත් නැවතත් ඒ දරුවා ඇඳට ගිහලා නිදා ගන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් ඇඳේම හිටියොත් බොහොම ඉක්මනට ආයෙත් ඉඳ ගන්නවා. ඒ වගේ තමයි අපි අවදි කරගත්ත ආ උසද්ධාව වැඩි නොයදනවනේ නැවත නැවතත් නැවත නැවතත් අස්සද්ද ස්වරූපයකට වැටීම නිසා පිළිෙන්න පටන් ගන්නවා. පිළිෙන්න පටන් අර ගන්නවා කියල කියන්නේ අපි අර දිගට පවතින වීර්යයේ අමතක වෙනවා. ඒ නිසා අද මේ පිළිස කරන්නේ ඒ විදිහට උඩු ගන්නවා ගත්තා වූ ශ්‍රද්ධාව ක්‍රියාවට නැගීම. මේ සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ ඒකාන්තයෙන්ම මේ ශ්‍රද්ධාව වැඩ ගන්නවා. මේ ශ්‍රද්ධාව වැඩ ගන්නවායි කියල කියන්නේ අපි ඒ හිත නැවත නැවතත් නැවත නැවතත් මූල කර්මස්ථානයේ ප්‍රදාන කරගත්තා වූ අරමුණේ යොදවන. යොදවනකොට යොදවනකොට යම් වෙලාවක ඒ අරමුණේ ආ හිත එකට යාවෙනවනේ. ඒ යාවන වෙලාවේදී යෝගාවචරය මේ අරමුණේ මේ හිතේ කියලා තේරෙනවා. මේ තේරුම් ගන්නා මොහොතේ හිතියත්තා වූ ඒ පිරිසුදු භාවය. විශේෂයෙන්ම කියනවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දුරුකම්. රුචි අරුචි භාවයෙන් දුරුකම. තේරුම් අරගන්නවනේ ඒ යෝගාවචරයාගේ අර ශ්‍රද්ධාව පැවිදි වීමට නැත්නම් ගීගය අතහැරීමට විවේකී ලැබීමට ගත්තා වූ ශ්‍රද්ධාව දැම්මට ප්‍රෝජනයක් දෙනවා ඵලයක් දෙනවා කියන ශ්‍රද්ධාව අලුත් වෙන්න පටන් ගන්නවා අලුත් වෙන්න පටන් අර ගන්නකොට මේ තීරුම් අරගත්තා වූ ධර්මවත්හානේ ඥාන රූප වෙන්කර දැන ගැනීම දිගින් දිගට පැවැත්වීමයි මම විසින් පැවිද්දෙක් වශයෙන් භාවනා කරන්නෙක් වශයෙන් කළ යුත්තේ කියලා අර කුසල ඡන්දයේ කලින් තිබුණේ භාවනා කරන්න කැමැත්ත දැන් තියෙන භාවනාවේ ඉහළ මට්ටමට යාමට මේ කැමැත්ත වශයෙන් කුසල ඡන්දේ දියුණු. මේ ශ්‍රද්ධාව කුසල ඡන්දේ ජා වෙන වෙලාවක් වෙලාවක් පාසා දැන් අර කලින් තිබුණු වැඩ පටන් ගන්නා වීර්යය දුෂ්කරතාවයක් ඉදිරිපිටදී ජය ගන්නා සුළු දුෂ්කරතාවයක පසුනබන්නා සුළු පැත්තට පත් වෙනවා. මේ මට්ටමේ දුෂ්කරතාවයන් ඉදිරියේදී Taman මුහුණ දෙන මට්ටමේ දුෂ්කරතාවයන් එnde එnde එnde Taman ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක අර මුල්ම ආරම්භ වීර්යයට වැඩිය ඉතාමත් ප්‍රායෝගිකයි. ප්‍රයෝජනීය සලකලා වැඩ ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී යෝගාවචරයාගේ හැඩ Tamanට විතරක් නෙවෙයි මේ යෝගාවචර සමාජයේදම තේින්න පටන් ගන්නවා. යම් යෝගාවචරයේ හර්ධරයක් හර්ධරයක් සංකතොල්ලක් ඉදිරියපත් වෙච්ච වෙලාවේදී වහාක් කිපෙන සුළු ස්වරූපයේ වහා එහි බැඳී ගන්නා ස්වરૂපේ පවතිනවනම් එහෙම නැත්නම් කාරණා කරුණු ඉවසීමේ සලකා බලන්න තු වහා තීන්දුවට එළමෙන කතියටපත් වෙනවනම් ඔහුගේ වැඩ පිළිවෙල ඉදීම ගිහි තත්ත්වයටපත් වෙනවා. වහා කිපෙන වහා තීන්දු කරන කිසියම් දෙයක් ඊවට නාහන ස්වරයටපත් වෙන ඉතින් අර සුද්ධ ධර්ම ඉන්දිය ධර්ම පිළිගෙන පටන් ගන්නවා. එන විදිහට කියනවා නම් ඔසවාගත් ආ වූ මේ බර ඉදිරියට ගෙන යා ගන්න හැකියාවක් නැති පුද්ගලයෙක් බවට පත් ඒ කියන්නේ දුෂ්කර කරදර කාංකටවලක් ඉදිරියටපත් වෙනකොට බොහෝම ඉක්මනට ඒක පිළිගන්නවා. ඊටාම පුංචි දෙයක් ඉදිරියපත් වෙන තමන් කරගෙන යන වටිනා සතිපත්තහන ආදී අතිය පැවැත්වීම කියන දේ හැලෙන. පිළිහෙල, දිරන, කඩාවැ. මේ නිසා නිකම ධාතුව ආරම්භ ධාතුවෙන් පටන් අරගත්තා වූ යෝගාවචරයාගේ වීර්ය නික්‍රම ධාතුවට එනකොට ඒ මට්ටමට දියුණු කරගන්න බැරි නම් ඒ යෝගාවචරයාගේ සතිපට්ඨාන ආදී වැඩ පිළිවෙලක් විශේෂයෙන් මේ ධම්මවස්ථාන අවස්ථාවේදී උගාතර විශාල දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. මේ මොකද ඒ වීර්ය සම කරන්න දන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීර්ය යොදවන්න දන්නේ නැති නිසා මාර්ගඵල වේග විවිධ පොඩි පොඩි දුෂ්කරතා මතුවෙනකොට ඒ සියල්ලක්ම යෝගාචරයට බැට දෙන්න පටන් ගන්නවා. නමුත් පරදින්ද පරදින්ට ඒකම ජයග්‍රහණයක් කරගන්න ඉසඤ්ඤාව ඇති කරගන්න යෝගාවචරයේ කියන්නේ මේ සෑම දෙයකින්ම ඒ තරම්ම දුක් ගන්නේ නැහැ මුලින් මුලින් අවස්ථාවල තමයි තේරුම් ගන්නවා මෙන්න මේ වීර්ය නැතිකම නිසා මගේ සතිය මේ විදිහට කරන සතිපට්ඨානය කරන නමුත් මේ தත්ත්වෙ ගියොත් මට ඒක පිළිසිදු තියාගෙන හවුහරණක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මම මේක තීන්දුව කරන්න ඕනේ මේක දිගට ගෙනියන්න ඕනේ කියලා සතත අධ්‍යාසයේ දිගට පැවැත්වීම කරනවානේ අර බලපෑම් වල බලපාන ශක්තිය එnde එnde එnde එnde පිළිගන්නවා කරදරයක් මතු වෙනකොටම යෝගාවචරය සතිමත් වෙනව මොහොතක් පස්සෙ ඉඳලාපත් වෙනවා. හරදරේ පවතිද්දී ඉතාමත්ම සතියෙන් කරදරයට මුහුණ දෙනවා ඉවසනවා. සතිය කරදරේ පසු වෙලා යනකොටත් කරදරේ පහු වෙලා ගියා බව තේරුම් අරගන්නවා සතිය තීව්‍ර වෙනවා ඉවසීමේ ශක්තිය පරිසර. මෙන්න මේ විදිහට ක්‍රියාන්විතව වැඩ කරන්නා වූ වීර්යය කියනවා නික්මනක්. මේ නිකම ධාතුව තමයි යෝගාවචරයේ ජීවිතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපකාරදී මිනිසෙසු ඒ ජනපාරගාමි. ඉදිරියට යන්නා වූ, ඉතරට යන්නා වූ කිසි තාලක් නොකුඩයි. මේ අපේ අපේ දුර්ගකන් නිසා නෙවෙයි. ඒක තේරුම් ගන්න. මේ ධර්ම ස්වરૂප. ඉතින් තියෙන විශාල පරිච්ඡය. ඉතින් තියෙන විශාල ප්‍රගති පරීක්ෂණය. මේ ප්‍රගති පරීක්ෂණයේදී හිත වටගන්නේ හිත නිතරම පුංචි පුංචි දේවල් වලින් පසුබාන කෙනෙකුට මේ බුද්ධ පරීක්ෂණයට ලක් කරනවා. නමුත් මේයින් මේ தත්ත්වයට මුහුණ දීමෙන් හැර යන්න ක්‍රමයකට. ඒ නිසා අපිට කියන්නේ මේ தත්ත්වේ බාර. මේ தත්ත්වේ මෙහෙමයි කියලා පිළිගන්න. පිළිගත්තට පස්සේ ඒ පිළිගත්ත හිතින් ඒ දුෂ්කරතාවයට මුහුණ දෙනවනේ අර නොදන්නා නොපිළිගත් හිතින් මුහුණ දෙනට සම්පූර්ණම තත්ත්වයක්. ඒකට කියනවා පියවරක් ඉදිරියට ගිය තත්ත්වයක් කියනවා. බුද්ධිමත් තත්ත්වයක් කියනවා. බුදුබණ දන්නා, බුදුබණ ගෞරව ගෞරව කරන තත්ත්වය. මේකට කියනවා නික්ඛමදා. ඉගෙනට මේක පවත්වන්නේ සතත වීර්ය අවශ්‍යයි. එහෙම නැති කෙනාට ඒ කියනා වූ ධම්මවවස්ථානය වගේ කම්මකගත ඥාන සම්මාදී කියන වඩා ගැඹුරු මතුවෙන මතුවෙන දේ නාම රූප ධර්ම මතු කරගන්න එහෙම නැත්නම් සම්මතයේ දිග ගනිමින් ඉදිරියට යන වැඩ පිළිවෙල කරන්න අමාරු වෙනවා. විශේෂයෙන්ම එපා වෙනවා. විශේෂයෙන්ම කම්මැලි වෙනවා. විශේෂයෙන්ම කුසීත භාවයකටපත් වෙලා සෑම සති පවතින ක්ෂණ දෙකක් අතරතම කෙලෙස් විඳ ගන්නවා. මේ විඳ ගැනීම නිසා බොහෝ විට කලවම් වෙච්ච ස්වරූපේ නිසා යෝගාවචරයට තීරුම් බේරුම් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ මේ වීර්ය පිළිබඳව කියලා දෙන වෙලාවේදී තම උනන්දුවෙන් මේ කර්ම කාරණා තේරුම් අරගන්න කෙනා උනන්දුවෙන් තමන්ගේ ජීවිතය ලං කරගන්නකොට දුෂ්කරතාවයන් එනකොට තමන් ඒවා පරීක්ෂණයට භාජනය කරලා තමන්ගේ වචනයේ සිටින් කයි නැත්නම් හිත කය වචනය කියන මේ තුන් දොරෙන් ඒවා අත්දකිනවා. ඒ අත්දකින කෙනාට තමයි යෝගාවචරකම රැඳෙන්නේ. වික්ෂිප්තේ රඳන්නේ. අනිත් පැත්ත ඒ ඒ ක්ෂණවල දිවිගෙන භාවයට පත් වෙනවා. හරියට ග්‍රීස් කඩේ නැගිට කරනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ ධර්ම ක්‍රමය. හැර මේ කියන දෙනා වූ උපක්‍රම, මේ කියන දෙනා වූ උපදේශ පන්ති හැර වෙන ක්‍රමයක් නැහැ මේ සතිපට්ඨාන ආදී ගැඹුරු ධර්ම දියුණු කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ වෙනකොටත් අධික වීර්ය නිසා මෙහෙකටපත් වෙලා තියෙනවා. එනතම් වීර්ය මදිකම නිසා වෙහෙසකටපත් වෙලා තියෙනවා නම් මේ ධර්ම ඇහිීමම ඒ කාරණාව එල්ලෙදී මොකද්ද කියලා අන්නා ගන්න හේතුව. එහෙම හඳුනාගත්තට පස්සේ යෝගාවචරය බිම නොතබ පර සහලු නොකර දිගටම ඉදිරියට ගෙනියනවන ඒ කරපු වැරදිච්ච වැරදි වලින් පාඩමක් ලබු පිරිසක් පාඩපත් වෙනවා. එවැනි පිරිස් තමයි මේ ආර්ය වංශයේ ජීවත් එහෙම නැතුව එකවරම අහම්බෙන් ආර්ය භාවයටපත් වෙනා නෙවෙයි. කොහොමත්ම තමන්ගේ කාය ජීවිත නිර්දේශව කරන්නා වූ වැඩපිළිවෙලකින් ප්‍රතිඵල ලබන තේසක්. ඒ නිසා සෑම සියලු දෙනාම මේ ධර්ම ක්‍රමයක, මේ ධර්ම කතාවට, මේ ධර්ම මාර්ගයට උනන්දු ආසාව ඇති කර ගන්න ඕනේ. ඇති කර ගනිමින් තමන්ගේ අත්දැකීම් වශයෙන් කියනවා මේ අත් වැරදි වෙන්නත් පුළුවන්. මේ ධර්ම ලං කර ගනිමින්, ඒවා මුසු කර ගනිමින් ඉදිරිය බලන පිටසක් බාටපත් වෙනවා. එහෙම වෙනවනම් ඒ විදිහේ කාරණාව තේරුම් ගන්නවනේ ඒකාන්තයෙන් මේ ධර්ම දේශනාවල වටිනාකමක් තියෙනවා. ඒකාන්තයෙන් මේ පිටසගත කරන්නා වූ ක්ෂණයක් ක්ෂණයක් පාසා වටිනාකමක් තියෙනවා. ඒකාන්තයෙන් මතිමත්යේ පහළ වෙන්නා වූ ක්ෂණයක නැවුම් භාවයක් තියෙනවා. මේ ධර්ම දේශනාවට කාලයක් සමානිකා එවැනි වූ නැවුම් වූ හිතක් මේ ධර්ම දේශනාවෙන් තම තමන්ගේ අධ්‍යක්ෂ විපාක පහළ වේවා කියන මෛත්‍රී චේතනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා.